ඔන්න උඩ දැම්මා. වාදනාව කියලා ලියවිලා තිබුණොත් එයා බිඳුවක් කියන්න ඕනේ. මේ ගිරාවේ ලොවට ඇසේවා. ඒවා ජීවන මිහිර බවට පත් කරගත් අය. මට කියතින් නම් නිකන් මතක් වුණේ. යාර මරලා අපි මුලින්ම මුල ගිහින් දවස. අපිට හිතෙනවා අපට දැනෙනවා අපේ සිනමාව කොයිතරම් මිහිරිද රසගත්ත කියලා. අහන්න සෙනසුරාදා රාත්‍රී 9:30ට බක්මී විල්ලෝ. නිද හසේ නිල් ගුවන පුරා කොළඹ 105.7 රන්ගිරි ශ්‍රී ලංකා අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනුනම බලන්න හිතලා මතකද ඔබට ඒ රසය ඔබ හරි ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතයක් අමරණීය මතක සුවඳ අමරණීය මතක සුවඳ ඇත අතීතයේ සිට වසරෙන් වසර යුගයෙන් යුගය දශක ගණනාවක් තුල නිර්මාණය වූ ඉමිහිරි ග්‍රැමෆෝන් ගීත සාහිත්‍යයේ ගීත රාශියක් අපි ඔබ හැම වෙලෙම පසුගිය වසර තුල ඒ වගේම මේ වසර ගණනාවම අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කළා. අදත් හෙටත් මතුවටත් මේ ගීත සංරක්ෂණය තුලින් අපිට හැකියාවක් ලැබෙනවා අපේ රසවතුන් වෙනුවෙන් මෙවැනි මිහිරි ගීත රාශියක් ඉදිරිපත් කරන්න. මේ කාල පරාශය තුල කතරම් මිහිරි ගීතණු අර්ථවත් පදමාලාවන් මේ පරිණත කලාකරුවන් අතින් නිර්මාණය වීම ආනන්දනීයයි. ඒ රසාලිත ගීධාරාව ආදරේ වැළඳගත් සුහාසක රසික කැල අදත් මගතොරදී අපි හමුණාම තාන්නේ කොයිතරම් ලස්සන ගීත රණකිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය අමරණීය මතක සුවඳසා වෙනත් ternary ගීත වැඩසටහන් වලින් ගුවන් ගත වෙනවද අපි එන් කොයිතරම් සතුටක් ලබනවද කියන එක මේ ගුවන්විදුලි ගීත සමගම අපිට LP අර EP කියන තැටිවලුත් අපිට ගීත බොහෝ දුරට ලැබුණ අපේ ශ්‍රාවකයන් අපිට හුඟක් පරිත්‍යාග කළා මේ ගීත දැටි මේ මේ වැතින ගීත වාදනය කරන්න අපේ රසික හදවත් වලට අමන්දානන්දයක් ඇති වෙයි කියන එක සතුට තමයි එයාලගේ හැම වෙලාවෙම හිතවල තිබුණේ. ඒ ගීතාවලින් බිඳක් අද මේ රාත්‍රියේත් ඔබට ගෙන එනවා. මේක ජාතික මෙහෙවරක්. ඇත්ත වශයෙන්ම අතීතයෙන් ඇසුණ මතකයේ රැඳුණු සදාතනික වූ ගීත කලාවේ නොමකෙන සිහිවටනේ. අමරණීය මතක සුවඳ ලෝකේ නැති ගියා පමණට වැඩියෙන් හිතලුවා උවද මේලස කරයි කියා පමණට වැඩියෙන් හිතලුවා ආ ගැලු ගැටි හින්දා ලෝකේ නැති ගියා පමණට වැඩියෙන් හිතලුවා ගලන්නේ ගැහණුන් ඔහොමයි අපරවතන්නේ වාසිය නිතරම සොයන බලන්නේ ගැහණුන් ඔහොමයි අපරවතන්නේ තෙලමුණ බොරුවට සුනහ පපා හැංගි හැංගි නැතුවට නරක තමා ආ වදනේ නිවාසින් හින්දා ලෝකේ වැළැසි ගියා පමණට වැඩියෙන් සිත නුරසා ಪಮನೈದೆಯ ಕಟನಕಂತೆ ಉದಂಗುವ ಮಾನಯ ಮುಲ್ತನಗಂತೆ ರೂಪಯ ಪಮನೈದೆಯ ಕಟನಕಂತೆ ಉದಂಗುವ ಮಾನಯ ಮುಲ್ತನಗಂತೆ ವದ ಮೇಲೆ ಸತರೈ ಕಿಯಾ ಪಮನ ಜಗದಿಯನ್ನು ಕಿತನು हाँ ගත් හිඳලෝක වෙන්න සිගියා පමනක වැඩියෙන් සිත නුවපා බලාලා දර පින්නා පනගෙන තරමට වදන් කියන්නේ මුහුණ බලාලාදර පින්න පනගෙන තරමට වදන් කියන්නේ වදනේ ලෙස කරයි කියා සමනත වැඩියෙන් තනුවකා ආ මුගති හින්දා ලෝකේ නැති ගියා පමණට වැඩියෙන් සිතනු එපා සුවත මේ ලෙස කරයි කියා පමණට වැඩියෙන් සිතනු එපා ආදලු ගතියින් දලෝකෙ දැමති ගියා පමණට වැඩියෙන් සිතනු එපා ගීත ඔබට රසවිඳින්න ලබා දෙමින් අදත් ඔබ අප මුණ ගැසෙන වෙස්සෙකුරාදා රාත්‍රිය රසවත් කරන ගීතාවලිය අමරණීය මතක සුවඳින් මුණ ගැසෙන්නේ ඉතින් සතියක් යනකම් බොහොම තරාපරොත්තු සහගතව ඔබ ඉන්නේ මේ ගීත රසවිඳින්න ගොඩාක් වැඩිහිටියන් අපේ වැඩසටහනත් එක්ක රැඳලා ඉන්නවා කියලා තේරෙනවා අපිට ලබා දෙන නැමතුම් සහ තැපල්පත් ලිපි මගින් ඕන් පුදුමාකාර රසයක් මිහිරක් ලබනවා කියලා හැම වෙලාවකම අපිට මතක් කරනවා කාලයකට පස්සේ ගීත අහන්න හම්බ වුණේ ඒ වගේම ඕන් ජීවිතයේ පළවෙනි වතාවට රස විඳින ගීත මේ විදිහට විවිධ දේවල් අපිට මතක් කරලා ඕන්ගේ ස්තුතිය ප්‍රකාශ කරනවා ඉතින් ඒ සියලු දෙනාම විතරක් නෙවෙයි අන්තර්ජාල ඔස්සේ බොහෝ පිරිසක් අපි වහගෙන ඉන්නවා. ඉතින් මේ හැමදෙනත් එක්කම තමයි අද දවසේදීත් අපි අමරණීය මතක සුවඳ මේ විදිහට ඔබට රස වින්දනය කරන්න අවකාශය හදලා දෙන්නේ. අනුරාධ ඒ ගීතේ හින්දි ගීතේ පාගුණා එක පරදේශ මෙර දිලි ලෙ ගයා. එක පරදේශෙක් මගේ හදවත අරන් ගියා. අනේවනේ අදහසක් දුන්නේ නම් සිංහල ගීතය අපි රසවින්දා. ඊටමත්ම වටිනා ගීතයක් අමරණීය මතක සුන්දරත්වයෙන් එන්න ලැබුණා. අපි ඊළඟ ගීතේ රස විඳමු. තෝරාගන්නේ මේ ගීතය එච්.එම්. පිලේබල යටතේ නිකුත් වූ තැටියකින්. රසිකයා ඒජේ සොයිස සංගීතවත් කළේ ආර්.ඒ. චන්ද්‍රසේන ගංගාවේ හොරුපදින තොටියෝ ඒ තොටියට අඳ ගහනවා මේ එන්නේ එවැනි වදන් රාශියක් ඇතුළත් වෙලා තියෙනවා මේ ඒ ඔරු කන්දත් ගංගාවත් සම්බන්ධව මේ ජී.එස්.බී. රාණි සමග ධර්මදාස වල්පොළ महादेविता दे शरपर देवी देवी गंगा बेन दे कदवी शरपर देवी देवी परमा देवी में माम ना पे नैना इनमें मानवी परमा दे इनमें मानवी परमा दिनवी परमा दे ගීත අපි ඔබ වෙනුවෙන් රසු වෙන්න අවකාශය හදලා දීලා තියෙන්නේ. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ මුල්ම ගීත සුරහි යනස්ය ඔබට පරිණාමන්න. ඒ නිසා තමයි අපිත් එක්ක ගොඩක් දෙනෙක් බොහොම සතුටින් වැඳලා ඉන්නේ. අපි යනවා ඊළඟට මේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගායනා කරපු ගීතයක් රසව දෙන්න. මම ගොඩක් දෙනෙක් කැමති ඔහුගේ ගීත අහන්න. ඉතින් බලන්න මේ ගීතයත් ඔබට ඒ රසය ලබන්න පිළිවන්කම ලැබේවි. ඔව් බොහෝ තරුණ තරුණියන් විශේෂ වර්තමානයේ තරුණ තරුණියන් පවා එදා තාරුණේ මේ ගීත රස විඳ අද වර්තමානයේ තරුණ තරුණියනුත් රස විඳින බව ඒකාන්තයි විශ්වාසයි. ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර ශූරින් සංගීතවත් කළේ ප්‍රොෆෙසර් මොහමඩ් සාලි. විරහ වේදනාවේ මේ ශෝක ගීතේ එම් ගීත විජිතේ උණුසුම් කළ මේ කඳුළු බිඳුව ජේ මිල්ටන් පෙරේරා දැසේ නැරිනා ඕදේ සුපින් දිනාවයි ආවයි පුදුජතෝ ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා අමරණීය මතක සුවඳ අමරණීය මතක සුවඳ 0.66 22 83 600 0.66 22.83යි 601 අපේ දුරකථන අංක වෙන් කරවා තිබෙන ආමරණීය මතක සුවඳට මේ වෙලාවේ කතා කරන්නේ. ඉතින් ඔබ ගොඩක් දෙනෙක් විවිධ අදහස් දක්වනවා. ඒ ගැන සතුටුයි. ගොඩක් දෙනෙක් අපිට විවිධ ප්‍රතිචාර දක්වනවා. ඒ හැම එකකම වැඩිපුරම තියෙන්නේ මේ ගීතවල ඕන් විදින සුවය රසය. ඉතින් එහෙම දෙයක් ඔබ ලබනවා නම් මේ තමයි අපේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ ඔබ වෙනුවෙන් තමයි අපි මේ වැඩසටහන වසර ගණනාවක් මේ විදිහට රසවිඳින අවකාශය හදලා දීලා තියෙන්නේ. ක්ලක් මාත තවත් අපි HMV ලේබල් එකට තියෙන පුතුණු තැටියකින් උපුටා ගන්න ගීතයකට ඉයන්නේ. අනුරාධ මේ ගීතය රචනා කළේ සිරිල් පී අබේරත්න. සංගීතවත් කළේ ටී.ආර්. පාපා. අමරණීය මතක සුන්දර ඇතුළත් වෙන ප්‍රථම අවස්ථාව මේ ගීතයත්. මේ දිශල මේ ගීතය වාදනය වුණේ නැහැ. මෙතන තියෙනවනේ චිත්‍රපටිය නිසා මේ තමන්ගේ බිරිඳට මේ ටිකක් මත්ද්‍රව්‍යම අරගෙන මේගොල්ලෝ බොහොම සන්තෝෂ වෙන අවස්ථාවක් ඒ නටපම් භාරි මාගේ නටපම් කියලා තමයි කියන්නේ. ඊට ගායනා කරේ ස්වර්ණ අබේරත්න ඔස්මන් ළමා හේවා සමග ඩොමි ජයවර්ධන. Thank you. भा गीत राजे ते बारी नगापन को कियल गीत राजे ते बारी नगापन को ගීත නිර්මාණය වෙලා වසර ගණනාවක් ගිහිල්ලා. නමුත් මේ ගීත අදටත් අපිට අහන්න පුළුවන්. තවත් කාලයක් අනාගතයට ආරක්ෂා කරගන්න එක තමයි අපේ වගකීම් බවට පත් වෙන්නේ. ඉතින් මේ ගීත අපේ ගීත අපේ ගීත සාහිත්‍ය අයිති නිර්මාණ. ඉතින් මේවා තිලක් මහත්තයලා බොහොම පරිස්සමෙන් බලාගෙන තිබුණු නිසා තමයි අද දවසේ අපි මේ විදිහට අහන්නේ ලෝකයට අහන්න අවකාශය ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ කාරණයක් මතක් කරමින් තවත් එවැනි අපේ නිතර නොඇසෙන වටිනා ගීතයක් රසවිඳින්න ඔබව අපි මේ විදිහට මේ ගීතයත් එක්ක සමීප කරනවා. අපි ඊළඟට තෝරගන්න ගීතේ ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ජනප්‍රිය වුණා. කොලොම්බියා ග්‍රැමෆෝන් තැටිකට තමයි මේ ගීතය නැගුණේ. කරුණාත් අබේසේකර ශූරින් තමයි රචනා කළේ. සංගීතවත් කළේ පීඑල්.එස්. සෝමපාල. මේ ගායකයා ඊතරම් ගීත සංඛ්‍යාවක් ගායනා කළේ නෑ. අහන්න. නමුත් ඔබ එදා මේ ගීතේ රස විඳින්න ඇති. ඒ රසය හිතට දැනේ. සිහිනෙන් ගැසුණක් වගේ. මේ සිරි දේව. Thank you. මලේ රොංගෙන යන්නේ හයි වන බඳර වීර මලේ රොංගෙන යන්නේ උදය ගිරින් සූර්යයා නගී ඔන රොන් ලොබයෙන් පැනි හොරා දෙති මලින් මලට පැනි හොරා ගති බඳරා වීර මලේ රොන් අරන් යති උදයගිරින් සූර්යයා නගී උදයගිරින් සූර්යයා නගී වන ලෝකයේ පියුම් පුබුදිති අතරින් සූර්යා බලපී බඹරා හෙමින් හෙමින් මලත ලං වෙති වී ගුම් ගුම් ගුම් ගුම් ගාලා වී හොම් හොම් හොම් හොම් ගාලා මට පැණි පොඩියක් දෙනවද රජිනී කියා වන බඹරා මලින් මලක පැණි හිඟා කසී ඇයිද නිකම් මම් පැනි දෙන්නේ බඹරු ඇයිද නිකම් මම් පැනි දෙන්නේ ඔබ කියන දෙයක් කර දෙමි රජිනි මට කියනු මැනවි මගේ වනරාණි මගේ පණිවිඩයක් ගෙන යනු සොඳිනි බඹරු කුමුදු මලට මෙහතු නදිනි మా పెన్రాణి కుముదు కుమారి మా పెంహసు నా దెకతుటు వేవి ప్రియ ఆదర మా కుముదు కుమారి ప్రియ ఆదర మా కుముదు కుమారి బబరో ආදර මා කුමුදු කුමාරි ඔබ කිව් විලසින් පණිවිඩ දෙන්නේ ඔබෙරුන් පොඩියක් දැන්වත් දෙන්නේ ආරුන් පොඩියක් తీරුව ගන්නේ හොයි බඹරා වීරමණී රුංගෙන යන්නේ මලින් මලට පණිවිඩ යන්නේ බඹරා වැටු දිනිසරුන් ලබමින්නේ වීරමණී රුංගෙන යන්නේ හොයි වන බඹරම් ඊර මලේ රොන්දෙන යන්නේ. යමු තවත් වටිනා ගීතයක් රස වෙදින්න මේ ගීතය එවක අපේ ගායන ශිල්පයේ තාම ජනප්‍රියත්වයට පත් වුණු ගායන ශිල්පීන් තිදෙනෙක් එක්වලා ගායනා කරන ගීතයක් එච්.ආර්. ජෝතිපාල රපදාසවල්පල සමගින් අල්හාජ් මොහිදින් බෙක් රචනා කළේ කරුණාත් අභිෂේක රසූරින් සංගීතවත් කළේ දක්ෂිණ මූර්ති එච්.එම්. ග්‍රැන්ඩ් ෆොන්ට් ඇටිකින් තමයි ගීතය උපුටා ගත්තේ. සිංහල සිනමා වංශකතාව ආනන්දනීය ලෙස ජනප්‍රියත්වයට පත් වූ චිත්‍රපටයක් තුනනම් ඒ අපි දුටු 51 වෙනි සිංහල චිත්‍රපටයයි. මේ වනමුවින් 58 දෙසැම්බර් 12 වෙනිදා තමයි තිරගත වුනේ. මේ සියලුම ගීත ජනප්‍රියයි. අන්න මේ ගීත ගැන කතා කරන ජනප්‍රිය ගීත වලට ඇලුම් කරනවා. ශ්‍රී ලංකාවේ තිරගත වුණු චිත්‍රපටි වලින් ඉතාමත්ම දීර්ඝ කාලයක් ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වුණා. අද වගේ මට මතකයි. සිනමාස්ගේ වනමෝහිනී. ගීත ගායනා කළේ ධර්මදාස වල්පල මොහිදින් බෙක් සමග එච්.ආර්. ජෝතිපා සත්‍යයි කරලේ කෙලවෙයි නෙලවෙයි මනස්ගාතමේ ලෝකේ ඒ කෙනෙක් හොඳටයි කෙනෙක් ඉරටයි තරඟට පොරතේ මේක මම්බයයි ආස අල්ලලා හම්බයයි මුහුද අල්ලලා හම්බයයි ලෝකෙ හොල්ලලා මිනිහා හරි මිනිහා හරි මිනිහා ඕ බල බල බල බල බුලේ ආවු ආවු ආවු ආවු भक्ति हस्त करते सर्वागे भक्ति हस्त करते हर का बान के पानी हेलिकॉप्टर मोटर की स्कूटर काटा ओम हंगाली अंबय घास अल्लला मीना अंबय भूत अल्लला मीना अंबय लोक होल्लला मीना हरि मीना Hey, hey, hey, hey, වෙනස්ම විදිහකට අපිට රස විඳින්න ලැබුණු ගීතයක් මේ පද සංගීතය ඒ ගායන විලාසය බලපුවාම සමහරට මේ යටින් දෙවෙන අර්ථ සමාජයට පණිවිඩයකුත් ලබා දෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් සමාජයට ගැළපෙන ඒවක තිබුණු යම් යම් සිදුවීම් අල්ලත් මේ කාලේ ගීත නිර්මාණ වෙලා තියෙනවා. කොහොම වුණත් ඒවා වටිනා නිර්මාණ විදිහට තමයි අපිට සලකන්නට පුළුවන්කම ලැබෙන්නේ. අනුරාධ 58 වුණත් බලන්න මේ දෙමෝපියවත් අත්තරලා දායිද කියලා හිතනවා. මොකද එදා නම් එහෙම වුණේ නැහැ. අද ටිකක් ටිකක් අද ටිකක් එක්තරා යුගයකටනේ අද අපි අවතීර්ණ වෙලා ඉන්නේ. නමුත් එදත් තිබුණ මේ මිනිස්සු වෙනස් වෙයිද? මේ වෙනස් වෙලා මේ ප්‍රශ්න ඇති කරගනිද කියන එක. අන්න ඒක විකට ස්වරූපයෙන් වුණත් ඒ ගීතේ යම් පාඩමක් අපේ ගායක ශේෂ්ත්‍රී සියලු දෙනාටම අපේ ගායන ඒ ශේෂ්ත්‍රී සියලුම ශිල්පීන් අපේ ආදරණීය රසික ජනතාවට වටහා දුන්නා. හරි. අපි එනම් මේ ගීතේ රස විඳමු. ගීත ලෝකේ එක්තරා අවධියක ඔහුට විකට රජා සිනමාවෙත් ඔහු විකට රජෙක්. මේ හැබටම් සෙනෙවිරත්නගේ රචනයක් සංගීතවත් කළේ එස්.එස්. වේදා ගායන ශිල්පිනි එඩී ජයමාන්. කොළොම්පුරේ සියා කොළොම්පුරේ සියා මේ අනේ කඩසා පූජෝ තුදේ කාරමැද කීනි පොඩේ මෑ කාර්ය යනවලේ මහා පුදුම මේ කවේ පත්තේ දෙකේ බස්යමේ පාරෙන් පාරෙන් හරව හරව යනවලු පෙළපදැකියක යමිනව බලන්නකා බොහොම ලක්ෂණයි කොළඹුරේ සියා සියා කොළඹුරේ සියා කොළඹුරේ සියා පලක්ෂණයි පොළොන් පුරේ කුයා කුයා. කන්දිය රහිතන් ඉන්න රාල හාමිගේ අද්ද නැති එකක් වගේ එකක් අර පැත්තට මේ පැත්තට හරව හරව පිට පස්සට කාර් ලොරි දර කරත්ත බස් පිස්සු ගෑන් මෙත මෙතන වගේ හරි ජරමර. මොකද බොලේ මේ තරම්ම සැනද කිව්වෙතු අපේ ගමේ නාඩ ගමක් ඇවිල්ලාද මෙහෙ කලිසන් යන බයිසිකලේ කරුණ කරුණෝ ලැජ්ජ නැතුව යනවා මෝ ගෝල් පීසකේ ප්‍රධාන කොකනකා ලලිතාතේ මන්නකා බොහොම ලක්ෂණයි පොළොන් පුරේ ප්‍රියා ප්‍රියා Colompuresia, Colompuresia, Romalantia dai Colompuresia, සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා අමරණීය මතක සුවඳ අමරණීය මතක සුවඳ හරි එකිනෙක දැන් මේ ගීත අහනකොට ඔබට තේරෙවි කොයි ගීතයේද මේ වැඩි රසයක් තියෙන්නේ හැම ගීතෙම එහෙම තමයි මේ වටිනා නිර්මාණ නිසා අමරණීය මතක සුවඳ අහන ඔබට මම හිතන්නේ අපි අර සාමාන්‍ය විදිහට කියනවා නම් ටිකක් මත පින් කරලා තියෙනවා මොකද මේ වගේ නිර්මාණ රසවිඳින්න අවස්ථාව ලැබීම ගැන මේ මේ ගීතය තුල තියෙනවද මේ අපි අර කොළඹ දැන් ඒ කාලේ දැන් ඔබ අහලා ඇති පොත්පත් වලින් මේ පත පොතින් දැනගන්න ඇති ට්‍රෑම් කාර් මේ ට්‍රොලි බස් ඒ කාලේ තාරපානේ අර බස් දුවන වාහන දුවන අතරතුර මේ වාහනත් ධාවනය වුණා. නමුත් අපි නම් දැකලා තියෙනවා අපි මුංචි කාලේදී සමහර අනුරාධපුරට නම් දකින්නත් ඒ වාසනාව නැහැ. නමුත් මේ ගීතය තුළ තියෙනවා ඒ කොළඹ එදා තියච්ච අසිරිය. අන්න ඒකයි වැදගත් වෙන්නේ ගීතයකින් ඒ රසය රටේ ප්‍රේක්ෂකින්ට ලබා දීම සහ ශ්‍රාවකින්ට ලබා දීම. අපි ඊළඟට තෝරගන්න ගීතය තමයි ටිකක් විකට ගීතයක්. හ්ම්. දැන් මේ ආපු ගීත දිහාම ටිකක් විකට ස්වරූපයක් දක්වනවා. ඒ කාලේ හරි දිනවලදී මහදැන මුත්ත ගැන. එයා මොන මොරි වැඩකට ආවොත් එතන අර අන්න ඒ වගේ ඉස්සර ප්‍රශ්න ප්‍රශ්නයක් ඇති කරන එළුවා බෙල්ල කපන වෙන කතාවක් මෙතෙන්ට එන්නේ. මුට්ටිය ගන්නවද බෙල්ල කපනවද? එහෙනම් මේවත් ගීතවලට ඇතුළත් වුණා. ප්‍රේමකීර්ති අල්ලිස් තමයි ඉතාමත් දක්ෂ මේ ගීත විකට ගීත රචනා කරන්න ෆ්‍රෙඩි සිල්වාට. මේ ප්‍රේමකීර්ති අල්ලිස්ගේ රචනයක් සංගීතවත් කලේ රොක්සාමි කුඩා පිලිප්ස් කියන EP රෙකෝඩ් එකකින් තමයි මේ ගීතය මම උපුටගත්තේ. මේ දී සිල්වා. ඔව් අපි යන ගීතය අහමු. යාත්‍ර ඔබට කතා කරන්න පුළුවන් 066යි 2283යි 600 066යි 2283යි 601 අපේ දුරකථන අංක. කවුද හා මෙහා වෙලා එකදී පල්ලා මොකද්ද මේ අතර දැක්කේ නැතිය පල්ලා කවයදලා කියන වගේකට බැලලා වතුර පොන්ති ඔළුව මුට්ටියක ගිරවිලා පොළවේ අහපල්ලා ඔළුව බේර ගන්නට මුට්ටිය පිටපල්ලා එහෙම නොවේ මොදුමුණ කාලා එම්ටි දෙල්ලක පොටින් හොදනේ මහදෙන මුටි මහදෙන මුට්ටිය ඇති වාදන යන්ත්‍රය තුළට දාලා අපේ අසන්නන් වෙනුවෙන් අපි ගෙන එනවා ඔබත් මමත් මේ රාත්‍රී අමරණීය මතක සුවඳ වැඩසටහනින් විතරමයි නේද අනිවාර්යයෙන්ම ඒ සතුට ඒකයි එයාලා පින් දෙන්නේ සතුට දනවන ලිපි අනන්ත අප්‍රමාණ නිවසටත් මේ ආයතනයටත් ලැබෙනවා දුරැබන්තුන් ඒ හා සමාන හරි අපි එහෙනම් අහමු ආනන්ද සමරකෝන් මහත්මයාගේද අපි යන 40 දශකෙත් නැවත යනවා ග්‍රැමෆෝන් යුගයේ රසවත් කළ අන්ත කෝකිල දේවි රුක්මනී දේවි සමග හිටියේ තවත් කරට කර අපේ ජාතික ගීයේ නිර්මාතෘවරයා අපේ ජාතික ගීයේ පියා ආනන්ද සමරකෝන් 40 දශකයේ HMV ග්‍රැමෆෝන් තැටිකට ගෙයූ අමරණීය ගීතයක් Thank you. සත මේ මහා ගලේ රම්‍ය වන වනේ විපමන සතුල් තිබේ අතුවද කොළ බොඳ තිබේ එතනක ඔබ නොපිපුනේ කිම රම්‍ය වන වනේ රම්‍ය වන මලේ සැතම මේ මහා අපිට ලැබිලා තියෙන කාලයත් කෙමෙන් කෙමෙන් ගෙවිලා යන නිසා අවසන් ගීතයට ඇවිල්ලා තියෙන අද වැඩසටහන. සුජාත අත්නායක තාරුණ්‍ය ගායනා කළ ගීතයක් මේ. 1968 ගුවන් විදුලියට ගායනා කර ඉතාමත්ම ජනප්‍රිය බහින්දි තනුවක් අනුව තමයි මේ ගීතය රචනා වුනේත් ගායන වෙන්නේත් අපේ ආදරණීය ගායන ශිල්පිනිය සුජාතා අත්නායක. ප්‍රේමනාත් ජයතිලක මේ ගීතය රචනා කරන්නේ සරද්දස නායකයන්ගේ සංගීත නිර්මාණය. එනම් අපි සමගින යනවා ඔබට පිළිවන් අපිට ලියන නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අපේ ලිපිනේ බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ මේ රසවත්භාවය ලබා දුන්නු ගීත පැටි ලබා දෙමින් වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලාභූෂණ සම්මානලාභී නිගමයේ තිලක් චන්දසේන වෙනකල මහත්මයාට වැඩසටහන පටිගත කළ සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොට ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි